සරණයි සදැහැති ඔබ සැමට. සදැහැවත්නේ අපි අපේ බාහිර අලංකරණය වගේම අපේ අභ්‍යන්තර ජීවිතයේ අපේ හදවත එලෙසින්ම සුවපත් කරගන්නට පිරිසිදු කරගන්නට ඒ හදවත අලංකාර කරගන්නට උත්සාහ කරනවා නම් තථාගත ශ්‍රී සාධර්මයෙන් ඒ අපි බලාපොරොත්තු වෙන ජීවිතයේ සුවපත් භාවයත් ජීවිතයේ ඒ බලාපොරොත්තු වෙන අලංකාරයත් එවගේම එය මෙලොව පරලොව සුගතිය උදෙසාත් හේතු වෙනවා. ඒ තථාගත ශ්‍රී සාධර්මයෙන් මිදක් ඔබේ දෙසවන් සනසන පින්වත් හෝරාව වෙනුවෙන් මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවතුමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදෝ සාදෝ සාදෝ. අද මේ දේශනාවට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ රත්මලාන බොරුපණ පදිංචි ධනංජය විජයසේකර ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානන් වෙන්නේ ලොවතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාගේ හිත සුව පිණිස අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාමත්ම සුළු කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් තමන්ට සකස් කරගන්නවා වගේම සද්ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්මශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරමින් මේ උතුම් දේශනාව ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම බෞද්ධයා මාධ්‍යජාලය ඔස්සේ දානය කරවමින් ධර්ම දානමය පින්කමද මුදුන් පත් කරගෙන තව විශාල පිරිසකට ධර්මශ්‍රවණයට අවස්ථාවත් උදා කරලා දෙනවා. එයින් රැස්වෙන කුසලස්කන්දය මෙච්චරයි මෙපමණයි කියල සීමා කළ නොහැකි අසීමාන්තික ප්‍රමාණය. ධර්මශ්‍රවණය කරන අපි සියලු දෙනාම ඒ මහකුසල කර්මයත් සමඟ මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම සද්ධර්මශ්‍රවණය කරමු ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කින සිතින් යුක්තවම අපි ධර්මශ්‍රභණය කරමු. පිනතුන මේ දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ මරණ සතිය පිළිබඳව කරුණු කාරණා අන්තර්ගත වෙච්ච. මරණානුස්සති භාවනාව හරියටම සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කාරණාටිකයි දේශනා කරන්නේ. මේ දේශනා මාලාවේ මේ වෙනකොට ධර්ම දේශනා දා හතරක් මරණානුස්සති භාවනාව සම්බන්ධයෙන් සිදු කරලා තියෙනවා. අද සිද්ධ කරන්න සූදානන් වෙන්නේ පහළොස්වෙනි ධර්ම දේශනාව. මරණා නුස්සතිය හරියටම වඩන ආකාර අටක් පිළිබඳව භාගිතුන් වහස පැහැදිලි කරලා තියෙනවා. ඒ අටෙන් කාරණත් තුනක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවර කළා. දැන් සාකච්ඡා කරන්න තියෙන හතරවෙනි කාරණාව ඒ තමයි මේ කාය බහු සාධහරණතෝ කියන කාරණාව. උපසංහරණතෝ කියන තුන්ගනි කාරණාවයි සාකච්ඡා කරලා ඉවර කෙරුවේ. එක අවසානටම සඳහන් කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වශයෙන් මරණය සිහිපත් කළ යුතු බව. ලොවතුරා බුදුරජාණන් වහන්සේලා කීප නමක් පිරිනිවං පාපු හැටි අපි සාකච්ඡා කළා. උන්වහන්සේලා වැඩහිටපු කාලිති බිච්ච විශේෂත්වයන් අපි සාකච්ඡා කළා. ඒ බුදුරජාණන් වහන්සේලා සතු විශේෂත්වයන් ගැනත් ඉතාම කෙටියෙන් කරුණු දැක්වා. ඒ තරන් ආශ්චර්ය උත්තමයන් වහන්සේලා ළඟටත් මරණයේ පැමිණියා නං මම කෞුද කියන කාරණාව තමයි මෙනෙහි කරන්න තියෙන්. උපසංහරණතු. ඒ කරුණුටික දේශනා කරලා ඉවර නිසා දැන් තියෙන්නේ මේ කාය බහු සාධරණතෝ කියන කාරණාව. පිනතුන මොකක්ද මේ කාය බහු සාධාරණතු. මේ කය බොහෝ දෙනෙකුට සාධහරණයි. මට විතරක් නෙමෙයි. තවත් හුඟක් අයට මේ කය අයිතිී. කියන එකයි කාය බහු සාධහරණතෝ කියලා කියන්නේ. මම හිතාගෙන ඉන්න මගේ ඇඟ කියලා. ඒ වුණට මම හැර මේකට තව අයිතිකාරයෝ හුඟක් ඊට. ඒ අය අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මේ කයින් ඒ අයගේ අයිතින් මුදුම්පත් කරගන්නවා. ඒ කොහොමද කියන කාරණාවයි ටිකක් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. අයං කායෝ බහු සාධහරණතු මේ කය බොහෝ දෙනාට සාධාරණයි මහණෙනි කියලා භාගිතුන් වහස පැහැදිලි කළේ. ඒ බොහෝ දෙනාට සාධාරණයි කියල කිය හම මේ කය ඇසුරු කරගෙන කුල අසූුවකට අයිති කෝටි ගණන් පණුව ජීවත් වෙනවා. ඒ අයි ජීවත් වෙන්නේ මේ කය ඇසුරු කරගෙන. කුල අසුවක් කුල අසුවකට අයිති කෝටි ගණන් දෙනා ජීවත් වෙනවා. ආංගේ ජීවත්වෙන සත්තු සමහර අය ජීවත් වෙන්නේ මගේ ඇගේ හම මත තියෙන සිවිය කාලා තමයි ජීවත්වෙන්නේ. එහෙම ජීවත් වෙන පිරිසක් මේ ඇගේ ඉන්නවා. හමකාලා ජීවත් වෙන පිරිසක් මේ ඇගේ ඉන්නවා. ඊට අමතරව මස් ආදී වශයෙන් ශරීර ඉන්ද්‍රයන් තුළ ඒ ඉන්ද්‍රයන් කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ආමාශය වටට පිරිසක් ඉන්නවා. ආමාශය ඇතුළි පිරිසක් ඉන්නවා. හරදවස්තුව වටේට පිරිසක් ඉන්නවා පෙනහැලි වටේට පිරිසක් ඉන්නවා මේ කය ඇතුළි තියෙන ඉන්ද්‍රියන් ආශ්‍රී කරගෙන විවිධ විවිධ සත්ත කොට්ටාස ජීවත්වෙනවා. එතකොට ඒගොල්ලු ජීවත්තෙන් ඒගොල්ලන්ටත් ආහාර අවශ්‍යයි එදකට කොහොමද ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ. මගේ ඇගේම ඒ ඒ කොටස් කකා තමයි ජීවත්තෙන්නේ. එතකොට මට ජීවත්වීමේ අයිතිය ලැබිල තියෙන්නේ ඒ සත්තුන්ගේ කැමැත්තට අනුව. ඒගොල්ලන්ගේ අකමැත්ත මට මට කොහොමව ජීවත්වෙන්ට බැරුවයනවා. ඇයි ඒගොල්ලන්ගේ අකමැත්ත තුළ මට ජීවත්වෙන්ට බැරි. පිනතින හරදවස්තුව වටේට කකා ජීවත්වෙන අය ඒගොල්ලො කන සීමාව ඉක්මෝල වැඩියෙන් කණ්ඩ පටන් ගත්තොත් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද. ආමාශය ඇතුළේ ඉන්න අය සීමාව ඉක්මෝල ආමාශය කණ්ඩ පටන් ගත්තොත් මට ජීවත්වෙන්න පුළුවන් වෙයිද. හම මත ජීවත්වෙන අය සීමාව ඉක්මෝල මේ හම කණ්ඩ පටන් ගත්තොත් හම මතුපිට විශාල විශාල තුවාල හැදෙනවා. නමුත් මේ කය ඇසුරු කරගෙන ජීවත්වෙන කුල අසුවකට අයිති වෙන කෝටි ගනන් ජීවීන් හැමෝම ඔවුනුන්ගේ ප්‍රමාණය දැනගෙන කාලජීවත්වෙනවා. බැරි වෙලාවත් වැඩිපුර කෑවොත් මගේ ජීවිතය එතනින් ඉවර වෙනවා. කියන මෙන්න මේ කාරණාව විශේෂයෙන් මෙතන සිහිපත් කරනවා. කාය බහු සාධහරණතු. ඉළඟට පින්නතුන මෙතන විශේෂයෙන් පැහැදිලි කලා කලින් සාකච්ඡා කරපු උපසංහරණ මට්ටමේදී මේ මරණය පිළිබඳව සාකච්ඡා කළ යුතු ආකාර ගණනාවක් පැහැදිලි කරපු නිසා. යස මහත්තතාවය ප්ඥා මහත්තතාවය පුං්ඥ මහත්තතාවය ඉද්දි මහත්තතාවය මේ ආදි වශයෙන් කරුණු ගණනාවක් පැහැදිලි කළා. ආංගේ කරුණු පැහැදිලි කරනකොට අන්තිමට සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන්. මෙනෙහි කර කර මරණානුස්සතිය වඩන කෙනාට සඳහන් කරනවා උපචාර මට්ටමට වැඩෙන කර්මස්ථානයක් බවට පත්වෙනවා කියලා. එහෙම මරණානුසතිය වඩනකොට උපචාර මට්ටමට එන්න පුළුවන්. එතකොට මේ උපචාර මට්ටම කියල කියන්නේ දිහානය ළඟ හැසිරෙනවා. තාම දිහානයට පත්වෙලා නෑ. දිහානය ළඟ හැසිරෙනවා. සඳහන් කරනවා දිහානයට එන්නෙත් නෑ කියලා. උපචාර මට්ටමට එනවා දිහානයට එන්නේ නෑ ඒ වුනාට නිවනට බාධාවකුත් නෑ කියලා. ඒ කාරණටික මෙනෙහි කරනකොට. එනම් මරණ අනුස්සතිය නිවනට බොහොම හොඳ මගක් පෙන්වන විශේෂිත භාවනා ක්‍රමය. ඒකයි මේ කරුණු මේ තරම් විස්තර වසයෙන් සාකච්ඡා කරන්නේ. එහම නැත්තන් කරුණු ටික කෙටියෙන් පෙන්නලා දේශනාවකින් දෙකකින් වෙර කරන්න පුළුවන්. බොහෝ කරුණු එකතු කරගෙන හිතන හැටි කියල දුන්න හම බොහෝ දෙනාට එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම නැතුව භාවනාව පටන් අරගෙන ඇතිවෙනවනම් යම් ප්‍රශ්න ප්‍රමාණයක් ආංගේ ඇතිවෙන ප්‍රශ්නවලින් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු සැපයිලා තියෙනවා විස්තරාත්මකෝ සාකච්ඡා කරහම. එමනං සම්මා සම්බුද්ධතෝ කියන අන්තිම කාරණාව ගාවට එනකොට යස මහත්තතාවේ ඉඳලා මේ උපචාර මට්ටමට දියුණු කරගන්න පුළුවන් කියල සඳහන් කළා. එතට එතනින් එහාට තව මේ කාය බහු සාධහරණතු අපි කතා කර කර ඉන්න කාරණාව. ඒ කරුණුත් හිත හිතා මරණය කොයි මොහොතේ එන්න බැරිද. ඇයි මම දන්නෙම නැතුවේ ඇතුළ ඉන්න කට්ටිය සීමාවික්මෝල කාගෙන යනවා. ඒක මට තනියම නවත්තගණ්ඩ නවත්තගන්න බැරුව යනවා. රෑට නින්ද ගිහිල්ලා ඉන්න වෙලාවෙ කෑවොත් එහෙම උදේට නැගිටි නයකුත් නෑ. එහනම් ඒගොල්ලන්ගේ කැමැත්තත් ඕන මට ජීවත්තෙන්ට. රෑට නිදාගත්තට අර පිරිස මාව කනෝ. ඉතින් ඒ හින්ද උදේ නැගිටීද කියලා දන්නේ නැතිහින්ද හොඳ සිහිකල්පනාවෙන්ම නිදාගණ්ඩ වෙනවා සිල් සම්පූර්ණ කරගෙන. සිල් මත පිහිටලා මොකද නින්දෙන් මැරුණත් එතකොට බයක් බයක් නැති හින්දා. ඊළඟට මෙතන සඳහන් කළා මසකන කට්ටිය මසකනවා නහර කනකට්ටිය නහර කනවා ඇටකෝටු කනකට්ටිය ඇටකෝටු කනවා ඇටමිදුළු කනකට්ටිය ඇටමිදුළු කනවා. මේ අය මේ තැන්වල ඒ තැන්වලම උපදිනවා. ඒ නිසා මේ කය ආංගේ අසූ අසූදාහක් විතර ඒ ප්‍රාණීන්ට අසුදාහ කුලවල ප්‍රාණීන්ට මේ අයට සූතිකරය මේ කය ඒ අයට සූතිකරය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ උප්පත්ති ස්ථානය වෙලා තියෙන්නේ මගේ මගේ ඇඟ මයි. ඒ විතරක් නෙමෙයි ඒ අය ජීවත්වෙන්නෙත් මේකේ. මේකම කකා ජීවත්වෙනවා. ඒ විතරක් නෙමේ ඒගොල්ලු මේක ආවාසයක් කරගත්තා ඊට පස්සේ මල පහ කරන්නෙත් මේක. ඒ නිසා මේ ජීවීන්ට මේක වැසකිලියක් වගේ. ඒගොල්ලු මුත්‍රා කරන්නෙත් මේකි. ඒ හින්ද ඒ සත්තුන්ට මගේ කය මුත්‍රද්‍රෝණිකාවක් වගේ. ඒ විතරක් නෙමේ ඒ අය මැරෙන්නෙත් මේ කය ඇතුළෙමයි. ඒ හින්ද ඒ සත්වයන්ට සුසානයක් වෙලත් තියෙන්නේ මගේ කයමයි. සූතිගරයක් වුණා වැසිකිලියක් වුණා මුත්‍රද්‍රෝණිකාවක් වුණා සුසානයක් බවට පත් වුණා. ඒ විතරක්න මේ ආහාර ජාලයක් බවටත් පත් වුණා. එහෙම පිරිසක් මේ අය ඇසුරු කරගෙන ජීවත්වෙනවා. අං ඒ නිසා මේ සත්තු ජීවත්වෙන කාලය තුළ ලෙඩ වෙනවා. අපි ලෙඩ වෙනවා වගේ මේ ගොල්ලොත් ලෙඩ වෙනවා. එතකොට ඒ අයට මේ කය ගිලංහලක් බවටත් එහෙමම පත් වනා. අපට ජීවත් වෙන්ඩ මේ අයගේ උදව්වත් විශේෂයෙන් අවශ්‍ය වෙනවා. කැමැත්තත් ඉතා විශේෂයෙන් අවශ්‍ය වෙනවා. ඒ අය අකමැති නම් අපි ජීවත්වෙනවට අපිට මරණය ඒ අය විසින්ම උරුම කරලත් දෙනවා. එහෙනම් මේ අය මට විතරක් අයිති නෑ ආංගේ නොයෙක් සිය දහස් ගනන් ලක්ෂ ගනන් පණුකුලවලටත් මේ ඇඟ අයිති. ආං ඒක හින්දා ඒ අයටත් සාධහරණයි කාය බහු සාධහරණතු. මේ කය බොහෝ දෙනාට සාධහරණයි කියල කිව එකයි. ඊට අමතරව අසුවක් වූ මේ පණුකුලයන්ට වගේම සෙම පිත වාතය. මේ තුන්දොස් කිපීම නිසා සිය ගණන් රෝග ඇතිවෙන්ට පටන් ගන්නවා. තුන්දොස් කිපිලා නොයෙක් රෝග හටගණ්ඩ පටන් ගන්නවා. පිනතින බුදු දහම හැටියට මේ කයට වැළඳෙන රෝග සුළු ප්‍රමාණයක් තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් විශාල රෝග ප්‍රමාණයක් මේ කයට හැදෙනවා. එ නොයෙක් රෝග අපි මරණය ගාවට මර්ගණ යන්න සූදාන. එහෙනම් මේ ඇඟ රෝගවලටත් සාධහරණයි. ධම්මපද ඒක තැනක සඳහන් කලා රෝග නිඩ්ඩං පබංගුණං කියලා. නීඩ කියන්නේ කැදැල්ලට රෝගය නැමති කුරුල්ලා විසින් මේ ශරීරයේ නැමති කූඩුව හදල තියෙනවා. කූඩුව හැදුවට පස්සේ කුරුල්ල ඉන්න කූඩුව ඇතුළෙමයි. යම් දවසක මේ කය හටගත් අද හටගත්ත දවසිදලා කවද හරි මැරෙනකං ලෙඩමයි. ලෙඩක් නැති කෙනෙ ලෙඩක් නැති දවසක් මේ මුළු ජීවිත කාලෙ කවදාවත් නෑ. මොනවා හරි ලෙඩක් තියෙන. ඒ නිසා ලෙඩදුක් කොල්ටත් මේ කය සාධහරණයි කියල පෙන්නෙනවා. අභ්‍යන්තර වශයෙන් රෝගයන්ද බාහිර වශයෙන් සරපියෝ දෂ්ට කරනවා. එතකොට සර්පයන්ටත් මේකයි සාධහරණයි තැනකින් දැක්කොත් ඇවිල්ල කාලයන්ට පුළුවන්. පිඹුරන්ටත් සාධහරණයි තැනක දැක්කොත් ඇවිල්ල ගිලින්ඩ ගිලින්ඩ පුළුවන්. ඒ ගොල්ලන්ට මේක ගිලින්ට තහනම් කියලා නීතියක් නීතියක් නෑ. කිඹුලකුට නානකොට අහුනොත් ඇදගෙන යන්ට පුළුවන්. මේ නාන අය කිඹුල්ලුන්ට තහනම් කියලා නීතියක් නීතියක් නෑ. සාධහරණයි ඒගොල්ලන්ට. ඊළඟට සඳහන් කළා ඒ විතරක් නෙමේ ගෝනුස්සු පත්තෑයු මදුරූ ඒගොල්ලු අපි මරණව තමයි. නමුත් ඒගොල්ලන්ටත් අයිතිහින්ද තමයි ඇවිල්ල මේ විදල ලේබීල යන්නේ. එහින්ද එහෙනම් එහෙම අයටත් මේ අය සාධහරණයි. ඒ කියන්නේ බොහෝ දෙනෙකුට මේ අය සාධහරණයි. මේ ඇඟ කණ්ඩ හිතුනුත් ඕන කෙනෙකුට ඇවිල්ල කාලාගිය හැකි. සුනකෙකුටත් එලවගෙන ඇවිල්ල සිංහෙකුටත් එලවගෙන ඇවිල්ල කොටියකුටත් පැනගෙන ඇවිල්ල කෑල්ලක් කඩාගෙන යන්ඩත් පුළුවන් ජීවිතේම ගණ්ඩත් පුළුවන්. එහෙමනම් කී දෙනෙකුට මේ කය සාධහරණද. කී දෙනෙකුට මේ කය අයිතිද. කී දෙනෙක් මේක දිහා බලාගෙන ජීවත් වෙනවද. කී දෙනෙකුගෙන් පරිස්සං කරගෙන මම ජීවත් වෙන්ඩෝ නැත. එහෙම හිතහම ජීවත් වෙනවා කියන එක ලේසිම ලේසිම නෑ. අපිට වඩා ඉතාම කුඩයි මදුරු නමුත් පහර දෙන්න පටන් ගත්ත හම අපි යනව ඇරෙන්ට වෙන කරන්න දෙයක් වෙන කරන්න දෙයක් නෑ. මේ ගේ ඇතුළ ඉන්ඩ බෑ මදුරුවෝ හින්ද වෙන ගයක් ඇතුළට යනවා. එහෙයින්ට බැරිහින්ද තව තැනකට යනවා. එහෙම බැරිනං දැලක් දාලා වහගන්නවා. මට කොච්චර ලොකු ඇඟක් තිබුණත් ඒ පුංචි පුංචි ඇඟවල් තියෙනයගෙන් මට බේරෙන එක ලේසි ලේසි නෑ. මොකද ඒ ගොල්ලන්ටත් සාධහරණ නිසා රංචු පිටින් ඇවිල රෑ එලි වෙනකං ලේ බොන්්ඩ මේ ගොල්ල ලැස්ති. කාය බහු සාධහරණතු. බොහෝ දෙනාට මේ කය සාධහරණයි. හරියට කොයි වගේද උදාහරණයක් පැහැදිලි කළි. හතරමං හන්දියක තියල තියෙනවා සියලු දෙනාටම පොදු ඉලක්කයක්. අපි කියමු ලොකු කෙහෙල් කොටයක් තියල තියෙනවා හතරමං හන්දියක හිටවල. වෙඩිතියන්ට පුරුදු වෙනයට වෙඩිතියන්ටත් පුළුවන් ඒකට. දුන්නෙන් විදින්ට පුරුදු වෙනයට දුන්නෙන් විදින්ටත් පුළුවන්ගේ කොටේට. ගල් විදින අයට ගල් විදින්ටත් පුළුවන් ඒ කොටට. ගල් ගහන අයට ගල් ගහන්ඩ පුළුවන් ඒ කොටට. ඒක තමයි හැමෝගෙම ඉලක්කය. එහෙනම් හතර පැත්තෙන්ම එන කට්ටියගේ ඒ කට්ටිය කරන හැම ක්‍රියාකාරකමක්ම පිළිගණ්ඩ මේ ඉලක්කය බලාගෙන ඉන්නවා වගේ සිව් දිගින්ම පැමිණෙන් රෝගවලට වගේම සත්තුන්ට මේ අය සාධාරණයි. සත්තුත් කනවා ලෙඩත් හැදෙනවා ඔක්කොටම සාධහරණයි. කාය බහු සාධහරණතු. මේ කය ගැන එහෙම එහෙම හිතන්ඩුවනේ. එතකොට තමයි මනා වැටහීමක් ඒ පිළිබඳු ඇතිවෙන්ට පටන් ගැන මේ ජීවත් වෙනවා කියල කීවට මේ කරගෙන යන්නේ මහ යුද්ධයක් හැබැයි මොන යුද්ධ කරගෙන ගියත් දවසක මම පරදිනෝමයි. මම දිනන දවසක් නෑ. යුද්ධයක් තියෙනවා ජයග්‍රහණයක් නෑ. මමම පරදිනවා. ඒ බොහෝ දෙනාට මේක සාධහරණ නිසා. ඊළඟට පින්නතින සඳහන් කළා මේ උපද්‍රව කයට උපන්නොත් මේ කය අනිවාරෙන් මරණයෙන් කෙරවල වෙනවා කියලා. ආංගේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා භික්‍ෂූණී භික්‍ෂුවක් දවස ගෙවිල යද්දි රාත්‍රයේ එළඹෙද්දී මෙන්න මේ විදිහට ප්‍රත්තිවේක්ෂා කරන්න ඕන කියලා. දවස ගෙවිල රෑ එළඹෙනකොට ඉති පටි සංචික්කති. හිතන්ඩ කියලා දේශනා කළා අංගුත්තර නිකාය සඳහන් වෙන අට්ටක නිපාතයේ සූත්‍රයකයි එහෙම තියෙන්නේ. මරණ සතිය පැහැදිලි කරන තව සූත්‍ර මෙත්‍රපිටකේ තියෙනවා. අපි මුලින්ම මේ දේශනා මාලාවෙ සඳහන් කලා මේ කතා කරන්නේ බිසුද්ධි මාර්ගයේ සඳහන් වෙන ප්‍රමාණයයි නමුත් ඒ ප්‍රමාණයේ සාකච්ඡා කරගෙන යනකොට පිටකේ තවත් සූත්‍ර ගණනාවක තියෙන කරුණු මෙකට එකතු කරලා සාකච්ඡා කරනවා. එනම් භික්‍ෂූන් වහසලට සඳහන් කළා ඉති පටි සංචික්කති. මේ කය මෙන්න මෙහෙමයි කියලා හැම වෙලාම කල්පනා කරන්නට. කයි අනිත්‍ය බව නිරන්තරයෙන් සිහිපත් කරන්නට. හැමෝතම සාධහරණ මේ කය මම් පවත්වන්නක දරන්නේ පුදුම යුද්ධයක් කරන්න පුදුම යුද්ධයක් මේ කාරක්ෂා කරගන්නට. දවසක පරදිනෝ මට මරණය උරුම වෙනෝමයි. එක හොඳට දැනගන්ට. ඊළඟට මේ මරණ සතිය සඳහන් කරන මේ සූත්‍ර දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත එහෙම හිතන්ට කිව මගේ මරණයට බොහෝසේ කරුණු ඇත හාමුදුරුවරුන්ටයි කියන්නේ. එතකොට මේ හාමුදුරුවරුන්ට විතර දෙහෙම හිතන්ඩ කියන්නේ අපි ඔක්කොටමයි එහෙම හිතන්ඩ කියන්නේ දේශනාවක් ළඟ ඉස්සරහම වාඩි වෙලා ඉන්නේ හාමුදුරුවරු. ඒකයි මේ මහණෙනි කියලා කතා කරලා තියෙන. උන්වහන්සේලට කතා කරලා දේශනා කරන්නේ සියලු දෙනාට. එහෙනම් මහණෙනි හිතන්ට කියලා දේශනා කළා මගේ මරණයට බොහෝසේ කරුණු ඇත. කොහොමද අහිවා මං ඩන්සෙයිය. නයෙක් හෝ මට දෂ්ට කරයි. විච්චිකෝවා මණ්ඩන් සෙය. විච්චිකෝවා කියල කියන්නේ ගෝනුස්සන්ට. නයෙක් දෂ්ට කරන්නත් පුළුවන් ගෝනුස්සෙක් දෂ්ට කරන්නත් පුළුවන්. සතපදීවා මණ්ඩන් සෙය. පාද සීයක් විතර ඇති සතෙක් ඇවිල්ලා මට දෂ්ට කරන්නත් පුළුවන් පත් ඇයෙක් ගරුඩෙක්වාගේ ඇවිල්ල මට දෂ්ට කරන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කලා අස්ස කාලං කිරියා. එහෙම වුනොත් ඒ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න හේතුවෙනවා. සෝ මමස්ස අන්තරායූ මේ සියල්ල මට අන්තරාය කරයි. මොනවද ජීවිතාන්තරායෝ මගේ ජීවිතයට අන්තරාවක් සමන දම්මස් අන්තරායෝ ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අන්තරාය සක්ගන්තරාය මක්ගන්තරාය ස්වර්ගයට මාර්ගයට මට අන්තරාවක්. මේ සත්තු ඇවිල්ල මෙහෙම මට දෂ්ට කරන්න පටන් ගත්තොත් මගේ ජීවිතයට අනතුරක් තියෙනවා. ආං එක හොඳට මෙනෙහි කරන්නට. සමන දම්මස් සන්තරායු හාමුදුරුවරුන්ට දේශනා කරපු නිසා පැහැදිලි කළා මහනෙන මේ සත්තු උඹලට දෂ්ට කෙරුවොත් උඹලට මහනකම සම්පූර්ණ කරගන්න අන්තරාවක් තියෙනවා. ඒක සම්පූර්ණ වෙන්ඩ කලින්ම මෙරිල යන්ඩ මෙරෙන යන්ඩ පුළුවන්. ඊළඟට සඳහන් කළා සක්ගන්තරාය මක්ගන්තරාය. ස්වර්ගයට දෙව්ලව ගමනටත් ඒක අනතුරක් හදිසියේ මේ සත්තු කාලා මැරුණොත් එහෙම. මක්ගන්තරාවය කියලකිව මාර්ගයටත් මාර්ග පලයන්ටත් අන්තරාව. තැඟතකොට මේ පින්නතුනුත් මෙහෙම ජීවත්වෙනවා. අපි බොහෝ දේවල් හිතාගෙන ඉන්නවා. භාවනාවක් දියුණු කරන්න ඕනේ මෛත්‍රය වඩන්ඩ ඕනේ මරණානුස්සතිය මේ තරං ආනිසංසනං මරණානුස්සතිය දියුණු කරන්න ඕනේ සංසාරි දම් පැම් පූජ කරන්න ඕනේ සිල්ගුණ ආරක්ෂා කරන්න ඕනේ අං ඒවාගේ කල්පනාවලුත් අපි ගාව තියෙනවා. හොඳට ඉගෙන ගණ්ඩෝනේ හොඳ රස්සාාවක් අර ගණ්ඩෝනේ හොඳ ගෙයක් හදා ගණ්ඩෝනේ හොඳ වාහනයක් ගණ්ඩෝනේ මව්පියන්ට හොඳට සලකණ්ඩෝනේ සමාජිට හොඳට වැඩ කරන්න ඕනේ එහෙම ජීවත් එන්ඩ ඕන කියලා කල්පනාවකුත් තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තු එකක්වත් මුදුම් පත්වෙන්නේ නෑ මේ සර්පය වැවිල්ල ගෝනුස්සු වැවිල්ල මේ සත්තු දෂ්ට කරන්න පටන් ගත්තු. මදුරුව ඇවිල්ල දෂ්ට කරලා ඩෙංගු හැදිල මෙරල යන්න පුළුවන්. මදුරුවෝ දෂ්ට කරලා මැලේරියාව හැදිල මෙරල යන්න පුළුවන්. නමුත් මංගාව බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ එකක්වත් සම්පූර්ණ කරගණ්ඩ බැරිවෙන්ඩ පුළුවන්. හදිසියේ පොළගෙක් කාල මෙරලයන්ට පුළුවන්. බලාපොරොත්තු එකක්වත් සම්පූර්ණ උන්නේ. භික්‍ෂූන් වහසලටත් දේශනා කළා ජීවිතයට අන්තරාවක් තියෙනවා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න අනතුරක් තියෙනවා. ඒ වගේම ස්වර්ග ගමනට අන්තරාවක් තියෙනවා මාර්ගයට අන්තරාවක් තියෙනවා. ආදී වශයෙන් අන්තරාය වර්ග ඕන එකකට මූුණ දෙන්න පුළුහංකම තියෙනවා. ආගේ නිසා ජීවිත අන්තරාය වුණොත් මේ සියල්ලම අන්තරා වුණා වගේ තමයි. ජීවිතය නැති වුණොත් මේකක්වත් කරගන්න පුළුවන්කමක් නෑ. නමුත් බොහෝ දෙනෙකුට සාධහරණ මේ කය කොතන අතුරු දහන් වෙයිද නැතිවෙයිද විනාශ වෙයිද කියලා දන්නේ දන්නෙත් නෑ. ඊළඟට සඳහන් කළා ඒ අන්තරායට තවත් හේතු තියෙනවා කියලා. බාලයන්ගේ ආශ්‍රයේ මාර්ගන්තරාවට හේතුවක්. පාප මිත්‍රය ඇසුරු කරන්න ගියොත් කවදාවත් අපිට නිවනට පාරහදනවද බාලයෝ ඇසුරු කෙරුවොත් නිරේට මයි පාරහදන්නේ. අපිට බාලයෙක් ඇසුරු කරන්න බෑපින්නතුනේ මගේ අහවල් වැඩටික කරවගණ්ඩ විතරයි ඇසුරු කරන්න කියලා හිතන්ඩ හිතන්ඩ බැහැ. භාගිතුන් වහසකිවි එපා මයි කියලා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තං හුද කලාව තනියම ජීවත්තෙන්ට කෙල දේශනා කළේ. ඇසුරු කරනව නං එක්කො තමන්ට වඩා ගුණවත් කෙනෙක් නැත්තං තමන් හා සමාන කෙනෙක්. හිට පල්ල හැකෙනෙක් එපා. මංගල සූත්‍රය ලෝකෙ තියෙන උතුම්ම කාරණා තිස් අට ගෙන හැර දක්වපු සූත්‍රයේ. මීට වඩා උතුම් කරුණක් තව තියෙනව නං භාගිතුන් වහසේ තිස් නමවෙනි කරුණ හැටියට එකත් පෙන්න්නනවා. සරුවඥතා ඥානයට එහෙම කරුණක් නොදැක්ක නිසා ලෝකයේ උතුම්ම කාරණා තිස් අට පෙන්නලා තියෙනවා. ආං ඒ තිස් අට පෙන්නන තැන මුලින්ම සඳහන් කරලා තියෙනෙම කදද සත්පුරුෂය ඇසුරු කරන්න කියලා නෙමේ මුලින් කියල තියෙන්නේ. අසේවනාච බාලාන බාලයෝ අයින් කරන්න ඉස්සල දේශන කළ එහෙමයි. පණ්ඩිතානංච සේවනා. දෙවනියට තමයි කිවේ පණ්ඩිතු ඇසුරු කරන්න කියලා. ඉස්සරලම දේශනා කළේ බාලිවයින් කරන්න කිය. එතකොට අපි උදේ හවස බුදුන් වැඳලා එමිනාපුං්ඥ කම්මේ නෑ මාමේ බාල සමාගමු මං මේ කරපු පින්කමේ ආනුභාවෙන් මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒක බුදුන් වැන්ද තැන ප්‍රාර්ථනාවකට විතරක් සීමා කරලා එලියට බැහලා බාසු බාලියෝ ඇසුරු කරනව නං අර ප්‍රාර්ථනාවෙන් විතරක් වැඩක් වැඩක් නෑ. එනම් බාලිව අයිම්ම කරන්නටඕන. එහනම් මෙතන බාලයන්ගේ ආශ්‍රය කියලකිවේ ගිහි පැවිදි අපි ඔක්කොටම. ස්වාමින් වහන්සේලාටත් මාර්ගයට අන්තරාවක් ගිහි පාර්ශවයග ඒ උතුම් ගමනට බාලයන්ගේ ඇසුර මහලුකු අනතුරක්. හෙමින් ගමනක් යන පිරිසක්. බාලයෝ මැදි වෙලා තවත් ඒ ගමන හෙමින් පහලට ඇදල දානවා. ඒකනි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු සිල්පද පහයි ඒකේ මහසිල් පදය කියලා දේශනා කළේ සුරාපානය. සුරාපානයේ මහසිල් පදය කියල කීවේ මත් වනාට පස්සේ අනික් වැරදි හතරම සිහිනැති මිනිහාතින් කෙරෙනවා. බොරු කියන කෙනා බොරුවක් විතරක් කියවලා බේරෙනවා. අනික් හතරමයා රැකගෙන. ප්‍රාණගහත කරපු කෙනා ප්‍රාණගහත කරලා අනික් හතරම රකිනව සමහරලාවට. නමුත් සුරාපානය කරපු කෙනා මත්වෙලා හින්දා අනික් හතරම කරනවා. ඒ හින්ද මේක මහසිල්පදය කියලා පෙන්වා. එතකොට මේ බාලයෝ ඇසුරට ගිය හම සමහර වෙලාවට මෙතෙක් කල් බීපු නැති කෙනෙක් ඒ බාලයෝ ඇසුරට ගියහම නිකම්ම බීමට හුරු වෙනවා. අපි හදාගෙන තියෙනවා වර්තමානි කාරණාව ටිකක් බීවෙ නැත්තං ගණන් ගන්නේ නෑ කියලා. එතකොට ගණන් ගන්න නැත්තේ කවුද බාලියෝ. එනම් බාලියෝ එක්ක ඉන්ඩනම් ටිකක් බොන්්ඩ වෙනවා. ඉතින් බාලියෝ ඇසුරු කරන්න ගිහිල දැන් යහපතක්ද වෙලා තියන්නේ ආං ඒක හින්ද තමයි මුලින්ම කිවේ බාලයන්ගේ ආශ්‍රය අන්තරාවක් මයි කියලා. දැන් වෙලා තියන්නේ අන්තරාවක් මයි. ඒගොල්ලුන්ට ගණන්ගණ්ඩ ඕන නිසා ඒගොල්ලොත් එක එකට ඉන්ඩෝන නිසා ටිකක් බීවා. නමුත් ඊළඟට මනුස්ස ජීවිත හම්බ වෙනකොට කොහොමද හම්බ වෙන්නේ මන්දගාමී ජීවිත ලැබෙන. කීවට කීවට තේරෙන්නේ. එහෙමයි අපි අතර ඉන්නවනේ. වැඩක් පැවරුවාට පැවරුවාට කියන එක නෙමේ කරන්න. පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ කළයුත්ත මේකයි මට කියලා තියෙන්නේ මේක මට දැන්නේ තේරුණේ කියලා තේරෙන්නේ එතකොට බැනුනුත් අහලා සමහරලාට රස්සාාවනුත් අයින් කරලා. පස්සේ තම හිතන මට දැන්නේ තේරුණේ කියපු එක. ඇයි තේරෙන්ට පරක්කුයි මන්දගාමි. ඊට වඩා ටිකක් දරුණු අයි තමයි මන්ද බුද්ධික. ඊට වඩා හොඳටම දුරුවල වෙච්ච අයට කියන්නේ උම්මත්තක. මේ සංසාරයේ අර කාලයක් මේ අයගේ පිළිගැනීම තියෙන්ට දැන් ටිකක් බොන්්ඩෝන කෙල හිතපු අයට පස්සේ උරුම වෙලා තියෙන දායාද ටික. ඒකට කැමතිනම් ටික ටික බීගෙන ගියට කමක් නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ එපා කියල තිබ්බට මේ පිරිසත් එක්ක ගැටෙන්ඩෝන හින්ද ටිකක් බොනවා ඒ වුණට කල්පනා කරලා බලන්න ඕනෑ ඇත්තටම වහ ටිකක් දුන්නොත් ඒත් බොනවද කියලා. වහබීවොත් ගණන් ගන්නෑ නි වීේ නැත්තන් කියලා අපි වහබොන්නේ නම් නෑ. හැබැයි වහබොනවට වඩා හරි භයානකයි සුරාබනෙක්. වහබීල මැරිල්ල ඉපදුන හම උම්මත්තක වෙනවා කියලා ධර්මය නෑන. සුරාබීල මැරුණුත් තම උම්මත්තක වෙන්න. එහනම් බාලයන්ගේ ආශ්‍රයට ගිහිල්ලා වැරදිලා තියෙන තරම ඒක තමයි භාගිතුන් හස පෙන්නන්නේ. බාලයන්ගේ ආශ්‍රය නිසා සිල්පද බිඳගෙන නොමනා තැන්වලට යෑම නිසා. නොමනා ක්‍රියාකරකම්වල යෙදන නිසා සංසාරි බොහෝ වෙලාවට ශ්‍රමණ ධර්මය අන්තරායට පත් කරගන්නවා. ස්වර්ග මාර්ගය අන්තරාවට පත් කරගන්නවා කියලා. ඊළඟට පැහැදිලි කළා හරියට කෙලෙස් ප්‍රහීණය වෙලා නැත්තං සීලය හරි විදිහට සම්පූර්ණ වෙලා නැත්තං ඒ කියන්නේ අකණ්ඩ අච්චිද්‍ර මේ සීලය සම්පූර්ණ කරන ක්‍රම කීයක් තියෙනවද අංග 8කින් සම්පූර්ණ කරන සීලය භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා අංග 8කින් ඒ සීලය සම්පූර්ණ නම් ඒ පුද්ගලයා කොච්චර වටිනවා කියලාද පැහැදිලි කරලා තියෙන්නේ අංග අටකින් සපරිපූර්ණ වූ සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ළඟ හිරුයි සඳුයි ඔහුගේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නෑ කියල දේශනක. අංග අටකින් යුක්ත සීලයේ රකිනවනං හිරුට වඩා ප්‍රබලයි සඳුට වඩා ප්‍රබලයි කියල දේශනක් කළේ. ටිකක්ද ඉර හඳ ඒ පුද්ගලයාගේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නෑ කිවා. මකදද මේ සොලොස් කලාව කියල කියන්නේ. දාසය දාසය වතාවක් දාසයෙන් බෙදන්ඩෝනේ. එතකොටයි සොලොස් කලාව. එහෙම නැත්තන් තේරෙන විදිහට මෙහෙම කිව්වොත්. අපි ඇපල් ගෙඩියක් අරගෙන කෑලි දාසයකට කපනවා. කපලා කෑලි පහළවක් අයින් කරලා එක කෑල්ලක් ගන්න එතකොට දාසයෙන් එකයි. ඒක නැවත කපනෝ දාසයකට. ඒකෙන් කෑලි පහළවක් අයින් කරලා එකක් ගන්නවා. ඒ ගත්ත කෑල්ල ආයච්චරයක් දාසයකට කපනවා. ඒකෙන් කෑලි පහළවක් අයින් කරලා එකක් ගන්නවා. ආං එහෙම එහෙම දාසයට කපකප දාසයට කපකප දාසය වතාවක් අයිංකර කර අයිංකර කර ගන්න කෑල්ල ආයසරයක් දාසයට කපනවා. පින්නතින ඔය කියන විදිහට කපහම ඇහි පිල්ලමකටත් වඩා ඉතාව කුඩා ප්‍රමාණයක් තමයි හම්බවෙන්. සොලොස් කලාවෙන් එක කලාව කියන්නේ එකටයි. එතකොට අංග අටකින් යුක්ත සීලය පිනතින ඕක පැහැදිලි කරන්නේ විශාක උපෝසත සූත්‍රයේ පැහැදිලි කරන තැන මේ අංග අටකින් යුක්ත සීලයේ පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරන. නමුත් මෙතන අපි මේ කාරණාව සිහිපත් කරන්නක නිසා සඳහන් කලා සීලය හරි පූර්ණ විදිහට අකණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස ආදි වශයෙන් මේ අංගට පැහැදිලි කරනවා සම්පූර්ණ කරලා නැත්තං යම් කෙනෙක්. නැවත සුගතියක උපදින්න නම් නෑ කියලා. අද මේ සුගතියක ඉන්නවා. මේ සිල් තමයි ඊළඟට මම උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරන එකම සාධක. යටත් පිරිසෙන් තිසරණ සහිත පන්සිල්ලං අත්‍යවශ්‍යමයි කියල කියන්න. එහෙම නැති කෙනෙක් බේරන්ඩ මේලෝකි කාටවත් කාටවත් බෑ. මරණාසන්න වෙලා කොයි තරන් කෑගහලා නෙමිති පහළ වෙලා කිව්වත් මට ගින්දර පේනවා යම පල්ලු පේනවා ආයුධ පේනවා කිය කිය. විශේෂයෙන් ගින්දර යම පල්ලු පේනවා කියල කොච්චර ඇඩුවත් බලාගෙන ඉන්න අයට කරන්න දෙයක් තියෙනවද. කරන්න කිසිම දෙයක් නෑ. බේරුම තියෙන්නේ තමන් ගාවමයි බේරෙනවනං නිවැරදි සීලයක් ආරක්ෂා කරලම තමයි බේරෙන්ඩුවෙන්. ආං ඒ නිසා මේ කරුණු දැක්වා. මනාව සම්පූර්ණ කරගත්ත සීලයකුත් නැත්තං නැවත සුගතියක උපදින්නන්නේ කියලා. දෙව්ලව හෝ මනුලව උපතක් නැති වෙනවා කියන කාරණාව මනාව සිහිපත් කළා හරියට කෙලෙස් නොසිඳුණු මක්ගාන්තරාය බවට පත්වෙනවා. කෙලෙස් හරියටම සම්පූර්ණ කිරුවෙන සිඳල දැම්ම නැත්තන් මාර්ගන්තරාවක් එතන තියෙන. එති මේ කාරණාව භාගිතන් වහස පැහැදිලි කලා කවුරු ඇසුරු කරන නිසාද එහෙම වෙන්නේ බාලිව ඇසුරු කරන නිසා ස්වර්ගාන්තරායත් වෙනවා මක්ගාන්තරායත් වෙනවා විතරක් නෙමේ බාලය ඇසුරු කරන්න ගිය හම ජීවිතන්තරාවත් වෙනවා. ඇයි කරන සමහර වැඩත් එක ගුටිකණ්ඩ වෙනවා. නැත්තම් පිරිසක් බීගන ඔක්කො මත් වෙලා තව කෙනකට පිහිෙන් අයින්ඩත් පුළුවන්. එඳ බාලාශ්‍රය නිසා ජීවිතාන්තරාවත් වෙනවා. මේ සංසාරයෙන් එතර යන්ඩ නම් බාලයන්ගෙන් ඇත් වෙන්ඩම වෙනවා ඒ විතරක් නෙමෙයි මරණය ගැන සිහිපත් කරනකොට කාය බහු සාධහරණතු බොහෝ දෙනාට මගේ කය සාධහරණයි ඕනම කෙනෙක් මේ කය ඕනෑම වෙලාවක විනාස කරන්න පුළුවන්. ඊට කලින් මම මගේ ජීවිතයේ සිල් ගුණ ධර්මෝලින් පූරණය කරගණ්ඩ ඕන කියන තැනට යායුතුයි කියන කාරණාව නිතර සිහිපත් කරන්න ඕන. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා. මරණ සතිය නිමිති කරගෙන සිදු කරන පහළොස්වැනි දේශනාව. අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දායකත්වය ලබල දෙන්නේ. රත්මලාන බොරුපන පදිංචි ධනංජය විජේසේකර මහත්මා ඇතුළු පිරිස විසින්. විශේෂ අරමුණක් හැටියට සෙත් ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංගරත්නයට ආශිර්වාද කිරීම පිණිසත්. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සද්ධර්මාව බෝධය ලබා ගැනීම පිණිසත් අපි රැස්කරගන්න මේ උතුම් කුසල කර්මය සියලු දෙනාටම හේතුවේවා කියන ප්‍රාර්ථනාවයිතිය. ඉතාම උතුම් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් විශාල පින්කමක් සිද්ධ කරලා මේ පිඳුතුන් සිදු කරන්නේ. එක ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්. මේ පින්කම මොනතරං මහත්ඵලද දැනගෙන කරපු ප්‍රාර්ථනාවක්. එහෙම නැත්තං සමහර අය අපරාධ මේවාගේ මහා පින්කමක් කරලා ඒ අය බලාපොරොත්තු වෙන්නේ චූටි දෙයක්. සමරලාට ධර්මදානයක් වගේ මහ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්නේ ව්‍යාපාර කටයුත්තක් සාර්ථක වෙන්ට. ළමයෙකුගේ විභාගේ පාස් කරගන්න. මෙ දැවන්ත පින්කමෙන් අරන්තියන ටික. ආං ඒවාගේ කරුණු නොදැන ප්‍රාර්ථනා කරන අහිංසකෑන්ට මේ පිනතුන් හොඳ ආදර්ශය. මහා සංගරත්නයට පින්දීල සියලු දෙනාටම ධර්මාවබෝධය සඳහා මේ මහපින්කම හේතු වේවා කියල කරපු ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම මුදුම් පත්වේවා එවන් සත්පුරුෂ ප්‍රාර්ථනාවක් ගොුණු කරපු පින්කම සිදු කරන අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන දනන්ජයේ විජේසයකර මහත්මා ඇතුළු මේ සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහනිවනින් සැනසීම සඳහා මේ කුසල කර්මය හේතු වාසනාවේවා කෙල් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කංතු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සසිය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝ කෝච රාජා භවතු දම්මිකු Thank you.